හොඳයි කවුරුත් වෙන සාවධානව ඉන්නහන්න සම්මාදිට්ඨිය පිළිබඳ කරගෙන ලබන දේශනා මාලාවේ තවත් දේශනාවක් අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අද කියන්නට තිබෙන්නේ විඥාන සම්දේශ සහ විඥාන නිරෝධය ගැන දේශනාවක් සම්මාදිට්ඨි සූත්‍රයේම ඒ කොටස අඩංගු පාඩේ මෙලෙස දක්වන්නේ යතෝකෝ අවසාරේසාවකෝ විඥානන්ත පජානාති විඥානන්ත විඥාන සංදයන්ත පජානාති විඥාන නිරෝධන්ත පජානාති විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදන්ත පජානාති ඊතාවතාපිකෝ අවශ්‍යවේසාවකෝ සම්මාදිතී හෝති උදිකතාස දෙකේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ ආගතෝ එම සද්ධම්මාන්ති මේ සරල අදහස් නෙමෙයි මේකයි යම් විටකදී ආර්ය ශ්‍රාවකේ විඥානයත් විඥාන සමුදයත් විඥාන නිරෝධය විඥාන නිරෝධ ගාමිනී පටිපදාව කියන කරුණ හරියට මැනවින් අවබෝධ කරගත්තා නම් එතකින්ම ඔහු ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ ලක්ෂණ ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා සම්මා දිට්ඨිය ඍජු කරගත්තු පුද්ගලයෙක් බවට පත් වෙනවා. කතමං පනාවස්සෝ විඥානං කතමෝ විඥාන සම්මුදයෝ කතමෝ විඥාන නිරෝධෝ කතමා විඥාන නිරෝධ ගාමිනී පටිපදාව විඥාණය විඥාන සමුදය විඥාන නිරෝධය විඥාන නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ කුමක්ද? කයිනේ ආශ්‍රව විඥාන කාය චක්ඛ විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන චක්ඛ විඥානය සෝත විඥානය ගහන විඥානය ජීවහා විඥානය කාය විඥානය මනෝ විඥානය කියන කොටස් හයට තමයි විඥාන කියන වචනය පාවිච්චි කරන ලබන්නේ. විඥාන සමුදය වශයෙන් දක්වන්නේ සංඛාර සමුදය විඥාන සමුදය. සංස්කාර නිසායි විඥාන ඇතිවන්නේ. විඥාන නිරෝධය දක්වන්නේ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ කියලා සංස්කාර නිරුද්ධ වීමෙනයි විඥානය නිරුද්ධ කියන්නේ. අයනේ වරිල වට්ටමිකෝ මග්ගෝ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව විඥාන නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි යතෝකෝ අවසාරිසාවකෝ එවං විඥානං පජානාති එවං විඥාන සමුදයං පජානාති එවං විඥාන නිරෝධං පජානාති එවං විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදං පජානාති සෝ සම්බ සෝ රාගාංශයන් පහයි පටිඝාංශයන් පටිවිනෝදෙත්තා අස්මේ දෙදිමානංශ සමෝහනිතා අවිද්‍යම් පහය විද්‍යම් උපාදිතා දික්ඛේ ධම්මේ දුක්ඛ සන්ද කරෝ හෝති එත්තාවතාවකෝ අවසවරිසාවකෝ සම්මාදිතී හෝති යම් මෙතකදී මේ ආකාරයෙන් විඥාන විඥාන සම්දේ විඥාන රෝදේශා විඥාන රෝද ගාමිනී ප්‍රතිපදාව කියන කරුණු හතර මැනවින් අවබෝධ කරගත්තා නම් සියලුම ආශ්‍රයන් ධර්මයන් ශ්‍රේ කරලා උට මේ ජීවිතයේ මේ ජීවිතයේදීම දුක කෙලවර කරන්නට පුළුවන් වෙනවා. එතකින්ම ඔහුගේ සිත තුළ සම්මා දිට්ඨිය පිහිටියා වෙනවා. මේකයි සූත්‍රයේ දැක්වූ ඒ පාඩේ සරල අදහස. ගිය වල දේශනාවේදී අප විඥාණය ගැන කතා කළා. ඒ නිසා අද විස්තර කරන්න තියෙන්නේ විඥාන සමුදය ගැන. සංඛාර සමුදය විඥාන සමුදය. සංඛාර නිසා තමයි විඥානය ඇතිවන්නේ. මේ සංඛාර කියන වචනය ධර්මයේ විවිධ තැන්වල විවිධ අර්ථ දැක්වීම සඳහා යොදාවනු ලබන්නේ ඒ සෑම අර්ථයක්ම වාගේ දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත් වන නිසා එහි ඒ විවිධ තැන්වල දෙන විවිධ අර්ථ කර්මයෙන් කියා දීමටයි අප අදහස් කරන්නේ. සංස්කාර කියන වචනේ පොදු අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවකදී ඕනෑම තැනකට යොදාගත හැකි පොදු අර්ථයක්. ඒ තමයි හේතුන්ගෙන් හටගත් දේවල් කියන එක. හේතුන්ගෙන් හටගත් දේවල් වලට සංකත කියන වචනයක් පාවිච්චි කරනු ලබනවා. එතකොට සංකත හෝ සංස්කාර හෝ සංඛාර වශයෙන් හඳුන්වන්නේ හේතුන්ගෙන් හටගත් දේවල්. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කය ධම්මා සංඛාරා වය ධම්මා සංඛාරා ආදී ධම්මයේ දැක්වෙන කොටස් තිබෙනවා. ඒ අවස්ථාවවලදී සංඛාර කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ හේතුන්ගෙන් හටගත් සියලුම දේවල් කියන එකයි. ඒ තොන්ගෙන් හටගත් සියලුම දේවල් අනිත්‍යයි ඒව ඔක්කොම දුක් ඒව ඔක්කොම කය ධම්මං වය ධම්මං ෂේමී යන ස්වභාවයෙන් යුත ධර්ම වැය වී යන ස්වභාවයෙන් යුත ධර්ම කියන එකයි ඒ සරල අදහස. මෙලෙසින්ම මේ පංචස්කන්ධ ධර්මයන් විස්තර කරන විට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කොටස් පහක් වශයෙන් ඒ දක්වන්නේ ඒත් දෙනවා සංඛාර කියන වචනේ. මෙතන සංඛාර කියන වචනේ යොදනු ලබන්නේ පාවිච්චි ඒ වචනේ පාවිච්චි කරන්නේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන වශයෙන් හඳුන්වනු ලබන රූප පිළිබඳ සිටිවිලි, ශබ්ද පිළිබඳ සිටිවිලි, ගන්ධ සුවඳ පිළිබඳ සිටිවිලි, රස පිළිබඳ සිටිවිලි, කායට දැනෙන ස්පර්ශ පිළිබඳ සිටිවිලි සහ මනසට දැනෙන වේදාරමුණ පිළිබඳ සිටිවිලි වලටයි. එතකොට ඒ සංචේතනා කොටස් හයක තමයි සංස්කාර කියන වචනේ පාවිච්චි කරන ලබන්නේ පංචස්කන්ධ විස්තරයේදී. අභිධර්ම පොත්වල මේක වෙනස් ස්වරූපයකින් දක්වා තිබෙන්නේ. අභිධර්මයේ කියන්නේ වේදනා සංඥා කියන චෛතසික ධර්ම දෙක හැර ඊතර චෛතසික ධර්ම 50ම සංස්කාර ස්කන්ධයට අයත් වෙන බවයි. අභිධර්මයේ උගන්වනවා චෛතසික ධර්ම 52ක්. මේ 52න් වේදනාව වේදනා ස්කන්ධයට ඇතුළත් වෙනවා. සංඥාව සංඥා ස්කන්ධයට ඇතුළත් වෙනවා. ඉතිරි চৈতසික ධර්ම 50ම එම නිසා ඇතුළත් විය යුත්තේ සංස්කාර ස්කන්ධයට. කෙසේ වෙතත් ප්‍රායෝගික වශයෙන් වැදගත් භාවයක් උසලන්නේ පංචස්කන්ධ විස්තරයේදී සංස්කාර කියන වචනය සංචේතනා කොටස් 6 වශයෙන් හඳුනා ගැනීම තුළින් හඳුනා ගැනීම. එම නිසා මේ අය පංචස්කන්ධ විස්තරයේදී සංස්කාර කියන වචනය සංස්කාර ස්කන්ධ කියන කොටස තේරුම් ගත යුතු වන්නේ රූප සංචේතන ආදී කොටස් හය වශයෙන්. ඊළඟට තවත් අවස්ථාවලදී සංස්කාර කියන වචනය පාවිච්චි කරන විශේෂයෙන්ම නිරෝධ සමාපත්තිය විස්තර කරන අවස්ථාවලදී චූල වේදල්ල මහා වේදල්ල වන සූත්‍ර වල දක්වනවා කා සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර කියලා වචන තුනක්. නිරෝධ සමාපත්තියට සමවදීමට නම් අනවා අනිවාර්යයෙන්ම ධ්‍යානාටම උපදවාගෙන තිබෙන්න ඕන ඒ ප්‍රමාණවත් වන්නේ ඊටත් අමතරව විශේෂාන්දමින් විදර්ශනා භාවනාව දියුණු කරලා තිබෙන්නට ඕන. එතකොට මේ ධ්‍යානාටට සමවදින විට පළමුවෙන්ම පළවෙනි ධ්‍යානයේ සම්වදින විට නිරුද්ධ වී යන්නේ නැත්නම් යට වී යන්නේ පංචකාමයන් පිළිබඳ ඒ අදහස්. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්ම සාවකාලික වශයෙන් යටපත් වී යනවා. එතකොට එදෙන්දි කිසිවක් නිරුද්ධ වී යන්නේ නැහැ. දෙවන ධ්‍යානයට සමවදින විට වචන දෙවන විතක්ක විචාර කියන ඡායසික ධර්ම නිරුද්ධ වෙන්නේ. එතකොට වචන කතා කරන්නට නම් විතක්ක විචාර ඡායසික ධර්ම තමාගේ සිත තුළ තිබෙන්න ඕන. මේ විතක්ක විචාර නිරුද්ධ වී යන නිසා එතන වචී සංඛාර නිරුද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. කියන්නේ දෙවෙනි ධ්‍යානයට සම්බන්ධනකොට වචී සංඛාර නිරුද්ධ වෙනවා. හතරවෙනි ධ්‍යානයට සම්බන්ධන විට ආස්වාස ප්‍රස්වාස සම්පූර්ණයෙන්ම නොතේරීම යනවා. තියෙනවද කියලා දැනෙන්නවත් නැහැ. එම නිසා ආස්වාස ප්‍රස්වාස කා සංඛාර වශයෙන් එහි හඳුන්වනු ලබයි. නමුත් ඊට එහා භවනාව දියුණු කරගෙන යන විට රූපාවචර ධ්‍යාන උත්කෙත් වලට සිටපත් වන අවස්ථාවේදී තමන්ගේ රූප නිමිත්තත් බාහිර ලෝකයේ තියෙන සියලුම රූප නිමිත්ත සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. රූප නිමිත්ත කියන්නේ ඇසට ඇස දැස් දෙක තියාගෙන හිටියත් ඇසට තමන්ගේ රූපයේ දැర్శණය වෙන එක. නැත්නම් බාහිර ලෝකයේ රූප දැర్శණය වෙන එක. මේ නිමිති සම්පූර්ණයෙන්ම කාය සංස්කාර වශයෙන් මා හඳුන්වන්නේ කෙසේ වෙතත් ඒ පොත්වල දැක්වෙන පරිදි කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කොටස් දෙකට. ඊළඟට අවසාන වශයෙන් නිරුද්ධ වන්නේ චිත්ත සංඛාර. චිත්ත සංස්කාර කියන්නේ වේදනා සංඥා කියන කොටස් දෙක. නිරෝධ සමාපatti කතාවේදී කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන වචනේ යොදන්නේ ඔන්න ඔය අර්ථය දැක්වීම සඳහා. අවිච්ඡා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන විට අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා සංස්කාර නිසා විඥානය පහළ වෙනවා ආදී වශයෙන් ඒ කොටස විස්තර කරන අවස්ථාවේදී දැක්වෙන සංස්කාර කියන වචනේ අර්ථය අර කලින් කියපු අර්ථ නෙවෙයි. එතෙන්දී ඒ අර්ථයේ ආකාර දෙකකින් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා විවිධ සූත්‍රවලදී. එකක් තමයි අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා සංස්කාර නිසා විඥානය තියෙනවා කියනකොට අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංඛාර ඇති කරගන්නවා අපුඤ්ඤාභි සංඛාර ඇති කරගන්නවා ආනිජාභි සංඛාර ඇති කරගන්නවා කියන එක. ඒ කියන්නේ අවිද්‍යාව නිසාමයි කුසල් කරන්නේ අවිද්‍යාව නිසාමයි අකුසල් කරන්නේ අවිද්‍යාව නිසාමයි ධ්‍යාන සිත් උපදවාගන්නේ. පුනර්භවයේ ගෙන දිය හැකි ආකාරයේ ධ්‍යාන සිත් උපදවාගන්නේ අවිද්‍යාව නිසා. එතකොට පුඤ්ඤාන් සංඛාර, අපුඤ්ඤාන් සංඛාර, ආනිඤ්ඤා සංඛාර කියන කොටස් තුන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකට ඇතුළත් වන්නේ. තවත් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ විසින් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනය විස්තර කරන විට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංස්කාර වශයෙන් ඒ හඳුන්වනු ලබන්නේ. එතකොට අර නිරෝධ සමාපත්තිය විස්තර කරනකොටත් කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංස්කාර කියන වචන තුන පාවිච්චි කළා. ඒ වගේම අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ඒ කොටස විස්තර කරන විට ඒ වචනමයි පාවිච්චි කළේ. මේ දෙකම හැබැයි එකක් නෙවෙයි. මෙතන කාය සංඛාර වචේ සංඛාර චිත්ත සංස්කාර කියන්නේ කයින් කරන ලද කරන ලබන කුසල අකුසල ක්‍රියාවන් වචනයෙන් කරන ලබන කුසල අකුසල ක්‍රියාදාමයන් සිතින් කරන ලබන කුසල අකුසල ක්‍රියාදාමයන් මේකට අහලා පොදු පුරුදු සුපුරුදු පාඩයක් තිබෙනවා චේතනාම් වික්‍රේ කම්මං වදාමේ චේතේත්වා කම්මං කරෝති කායන වාචා මනසා මහණෙනි මම චේතනාවමයි කර්මය කියන්නේ ඒ චේතනාවක් ඇති වුණාට පසුව කයින් ක්‍රියා සිදු කරනවා වචනේ ක්‍රියා සිදු කරනවා මනසින් ක්‍රියා සිදු කරනවා මේවා කුසලෝ අකුසලයේ හැකි. එතකොට මේ කුසල අකුසල කායික වාචික මානසික ක්‍රියා තමයි එහිදී දැක්වෙන කාය සංඛාර වචේ සංඛාර චිත්ත සංස්කාර කියන වචන වලින් හැඳින්වෙන්නේ. නමුත් බොහෝ විට අපට ජනමාධ්‍ය තුළින් අසන්නට කියවන්නට ලැබෙන්නේ නිරෝධ සමාපatti අවස්ථාවේදී කාය සංඛාර වචී සංඛාර චිත්ත සංස්කාර විස්තර කළ අත්‍ය නිරූපණයෙම මේකත් යොදාගෙන කරන ලබන දේශනා කියන ලබන දේවල්. එය ඇත්ත වශයෙන්ම නිවැරදි ආකාරයෙන් ධර්මය අවබෝධ කරගෙන ඒ කර්ම ඉදිරිපත් කරනවා කියලා හිතන්නට අමාරුයි. හේතුව දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියලා ප්‍රකාශ කළාට පසුව ඒ ප්‍රතිලෝම පැත්ත ප්‍රකාශ කරන විට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියලා කියනවා. අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ සංස්කාර නිරුද්ධ වී යනවා. මේ දන්නවා රහත් වූ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරලා සිටින්නේ. බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරලා සිටින්නේ. නමුත් අවිද්‍යාව නිරුද්ධ කරලා සිටියට ආස්වාස ප්‍රාස්වාස මරණ මොහොත දක්වා මේ ඇය ගන්නට ඒ ආශ්වාස ගන්නට ඕන ප්‍රශ්වාස පිට ගන්නට ඒ ක්‍රියාදාමයේ සිදු කරන්නට ඕන බුදු වුණාය පසේ බුදු වුණාය රහත් වුණාය කියලා ඒකේ වෙනසක් නෑ ඉතින් අපිට නිතර අසන්න ලැබෙන පරිදි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකට ඇතුළත් වන්නේ කාය සංඛාර කාය සංඛාර කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියලා ඒ අය අත්නිරූපණය කරලා දක්වන විට රහත්ෝ කෙනෙක් ආශාස ප්‍රසාස කරන අවිද්‍යාව නිරුද්ධ කරලාට පස්සේ සංස්කාර නිරුද්ධ වුණා නම් කෙසේ මේ ආශාස ප්‍රසාස කාය සංස්කාර ඇති වෙනවද කියන ප්‍රශ්නේ කෙනෙක් විමසුවත් එහෙම ඒ ඇට නිරුත්තර වෙන්නට සිදු වෙනවා. ඊට අමතරව අපි හිතමු අරූපාවචර ලෝකයක කෙනෙක් ගිහිල්ලා ඉපදෙනවා කියලා. කයක් නැහැ, සිත පමණයි පවතින. අරූපාවචර ධ්‍යාන වලින් ඒ අරූපාවචර භක්ම ලෝකවල ඉපදිය හැක්කේ. එතකොට නැවත කෙන්තනෙක උපදින්නේ අනිවාර්යයෙන්ම රහත් නෝ කෙනෙක් රහත් නෝ සෑම කෙනෙක්ම අවිද්‍යාව නිරුද්ධ කරන්නේ නැහැ. ඒ රූප ලෝක අරූප අවචර ලෝකයේ අරු රූපයක් නැමෙත නිසා ආස්වාස් ප්‍රසවාස නැහැ. ඉතින් කෙනෙක් තර්ක කරන්නට පුළුවන් එහෙමනම් අරූප අවචර ලෝකවල ආස්වාස් ප්‍රසවාස නැත්තේ අවිද්‍යාව නිරුද්ධ ඒ අය අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙනවා නිසාද කියලා. ඒක වැරදි. ඒ අවිද්‍යාව නිරුද්ධ කරන්නේ නැහැ. කය නැති නිසා ආස්වාස් ප්‍රසවාස නැහැ. එම නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන කාය සංඛාර කියන්නේ ආස්වාස් ප්‍රසවාස කියලා කවුරු කීවත් ඒක පිළිගන්නට එපා. ඒක වැරදි. ඒ වගේම වචී සංස්කාර කියන්නේ මා කලින් කීවා නිරෝධ සමාපත්තිය විස්තර කරන විට වචී සංඛාර වශයෙන් හඳුන්වන්නේ විතක්ක ਵਿਚාර සායිෂ ධම්ම දෙකටේ කිය. එතකොට මේ දැනට දැන් කාලේ අපට ඇහෙන ධම්ම දේශනාවලදී අසන්නට කියවන්න ලැබෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන විට ආ සංඛාර කියන්නේ ආස්වාස ප්‍රසවාස වචී සංඛාර කියන්නේ විතක් විචාර චිත්ත සංඛාර කියන්නේ සංඥා වේදනා කියන කොටස් කොටස් මේකට ඒ ඒ විදිහට ප්‍රකාශ කරන්නේ නිරෝධ සමාපත්තියේ කාය සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර විස්තර කරලා දක්වලා තිබෙනවා. නමුත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන කාය සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර කියන වචන තුන විග්‍රහ කරලා දක්වලා නැහැ. එම නිසා අර කලින් කියපු විග්‍රහය මෙතෙන්නට තේය යොදා ගන්නවා. යොදාගන්නේ ආවිචාරවත්ව, විචාර බුද්ධියකින් තොරව. එතකොට විතක්ක විචාර නැත්නම් වචන පිට කරන්නද බෑ. දැන් රහත් වුණත් වචන පිට කරනවා. බුදු වුණත් වචන පිට කරනවා. පසේ බුදු වුණත් වචන පිට කරනවා. අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන්නේ හැබැයි. ඒ වගේම සංඥා වේදනා. රහත් වෙච්ච හැඩක් සංඥා ඇතිවෙනවා, වේදනා ඇතිවෙනවා. බුදු වුණත් පසේ බුදුත් එහෙමයි. ඉතින් මේ සංඥා වේදනා නිරුද්ධ කරලත් නැහැ අවිද්‍යාව නිරුද්ධ කළාට. එතකොට එම නිසා අප විසින් තේරුම් ගත යුතු වන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ස්ථානයේදී සංඛාර කියන්නේ කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංස්කාර, නැත්නම් කුසල අකුසල කර්ම සංස්කාර. මේ දෙකම එකයි. කයින් කරන කුසල අකුසල ක්‍රියාදාමයන් කාය සංස්කාර වශයෙන් හඳුන්වනවා වචනයෙන් කරන ලබන කුසල අකුසල ක්‍රියාදාමයන් වචී සංස්කාර වශයෙන් හඳුන්වන්නේ ඒ වගේම සිතෙන් කරන ලබන කුසල අකුසල ක්‍රියාදාමයන් හඳුන්වනු ලබන්නේ චිත්ත සංස්කාරකේ එතකොට කුසල අකුසල සංස්කාර කියවත් සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියවත් ඒ දෙකේ අතර කිසිම වෙනසක් නැහැ. ඒ වෙනස නැති ආකාරයෙන් දකින විට ධර්මයේ ප්‍රත්‍යක්ෂම ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේත් ඒක එකමයි. එතකොට තවත් අවස්ථාවලදී මේ සංඛාර කියන වචනය පාවිච්චි කරනවා නිර්වාණ ධාතය වෙන විස්තර කරන අවස්ථාවලදී ඒකං සම්තං ඒකං පණිසං යතිදං සම්බ සංඛාර සමතෝ සබ්බෝ සතිපට්ඨසබ්බෝ සන්නක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ආදී වචයෙන් සියලුම සංස්කාරයන් සමනය වූ නිවන ශාන්තයි නිවන ප්‍රණීතයි කියන එකයි ඉතින් ඉතාම කෙටි අදහස. එතන සංස්කාර කියන එකෙන් අදහස් කරනු ලබන්නේ පලසමෝතකට සමවැදී නිවන්සෝ අත්දකින අවස්ථාවේදී පවත්නා වූ චිත්තවශයෙන් දැනීමක් සහ ඒ දැනීම හා සංසයුක්තෝ සියුම් චිත්ත සංස්කාර ධර්මයර අනිශ්චේලෝම දේවල්. එතකොට ඒ ශීලෝම දේවල් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නිවන අරමුණු වීම පවත්නා සියුම් දැනීමක් සහ ඒ හා සම්බන්ධ ඒ හා පවර්ණා වූ සියුම් වේදනාවක් නිරාමිෂ වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා විඥානීය පැවැත්මක් තියෙනවා ඒ ටික හැර අනිශ්චේලෝම දේවල් සංස්කාර වශයෙන් ගණන් ගන්න. එමෙසා බුදුරජාණන් වහන්සේ සමාධි ප්‍රසදෝත්තර වැනි සෝත්‍රවල දක්වා තිබෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සංඥාත් නැතේ අරූපාවච ධ්‍යාන සංඥාත් නැතේ මෙලොව පිළිබඳ සංඥාවක් නැතේ පරලෝක පිළිබඳ සංඥාවක් නැතේ අසෝ දේවල් පිළිබඳ කිව් දේවල් පිළිබඳ ස්පර්ශිත දේවල් පිළිබඳ ඒ නැත්නම් ඉන්ද්‍රිය පරිබද දේවල් පිළිබඳ කිසිම සංඥාවකුත් නැතේ මෙලොව පිළිබඳ සංඥාවකුත් නැතේ පරලෝක පිළිබඳ සංඥාවකුත් නැතේ නමුත් සංඥාවක් නම් තිබෙනවා ඒ නිවන අරමුණු කරමින් පවත්නා වූ සංඥා විස්තර කිරීම සඳහා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් එම නිසා එතෙන්දී සංස්කාර කියන වචනේ තේරුම් දත යුතු වන්නේ. නිවන විස්තර කරන අවස්ථාවේදී සංස්කාර විරහිත භාවයට පත් වනවා කියන එකෙන් අදහස් කරනු ලබන්නේ විසංඛාර ගතං චිත්තං කියන අවස්ථාවේදී විසංඛාර ගත වුණා කියන එකෙන් අදහස් කරනු ලබන්නේ ඒ නිවන අරමුණු කරමින් පවත්නා වූ ඒ සියම්බෝ සංස්කාර ධම්ම සමූහය ඇර අන් සියලුම සංස්කාර සමනය වෙලා විපසමනය වෙලා සංසිඳලා පවත්නා බවයි. එතකොට සංස්කාර පිළිබඳ තවත් අවස්ථා තියෙනවා විවිධ තැන්වල දෙන මේ ප්‍රමාණවත් කියලා අප කල්පනා කරනවා. දැන් අපි බලමු සංඛාර සමුදය විඥාන සමුදය කියන කොටස. මේ සංස්කාර නිසා තමයි විඥානේ ඇතිවන්නේ. මේ මේ ධම්මදේශනා මාලාවේ මේ දක්වා අප විස්තර කරගෙන ඉන්න ලබන්නේ පටිසම්පාද ධර්මයක්. ඒ පටිච්චසම්පාද ධර්මයන් විස්තර කරන්නට සංස්කාර කියන වචනයට ඇතුළත් වේතු වන්නේ කුසල් අකුසල් ධ්‍යාන සිත් පුඤ්ඤාම සංඛාරා පුඤ්ඤාම සංඛාරානි ජාති සංඛාර පොදුවේ කතා කරනවා නම් කර්ම සංස්කාර කියන වචනය අපිට පාවිච්චි කරන්නට පුළුවන්. ඒ බව මතක තබා ගන්නට ඕන. මේ කර්ම සංස්කාර නිසා විඥානයේ කෙලෙසින් පහළවනවාද කියන කරුණයි දැන් තේරුම් ගත යුතුයි. මෙහිදී අපට අද නිතර නිතර ඇහෙන ධර්ම දේශනාවලදී කියවන්නට ලැබෙන ධර්ම කරුණ අඩංගු මේ විස්තරවලදී දක්නට ලැබෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන කොටස විස්තර කරන විට ප්‍රතිසන්දි විඥානයේ එක්ක කිසිසේත් ඇතුළත් කළ යුතු නැතය චක්කසෝත ගහන ජීවාකාරය මනෝවිඥාන කියන කොටස් හය පමණක් ඇතිකම ඇතුළත් කර යුතුය කියන කරුණයි. මොකද සමහර විට බුදුරජාණන් වහන්සේ විසින් සංඛාරපච්චය විඥානං කියන වචනේ විස්තර කරන විට විඥානය කියන්නේ කවරක්ද කියලා විමසලා චක්කසෝත ගහන ජීවාකාරය මනෝ කියන විඥානය හයටයි විඥානය කියන්නේ කියන ප්‍රකාශය බොහෝ සූත්‍රවල දක්නට ලැබෙනවා. මේ සූත්‍රයේ අප මේ විස්තර කරගෙන ලබන සූත්‍රයේ දක්වේ චෛමේ ආශ්‍රව විඥාන කාය, චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන විඥානය කියන්නේ මේ විඥානයේ කොටස් 6. නමුත් ඒකෙන්ම අපි නතර වී සිටියොත් මේ ධර්මයේ නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගන්නට බෑ ප්‍රතිසන්ද විඥානයත් අනිවාර්යයෙන්ම කුසල අකුසල කම්ම සංස්කාර නිසාමයි රැස්වන්නේ මේකට බහපච්චය ජාති ආදී කොටස් විස්තර කරන විට කියපු පාඩයක් දැන් සිහිපත් වන්නට ඕන. බහෝ බහෝතේ බන්තේ උච්චතේ කිස්සාවතානකෝ බන්තේ බහෝ උච්චතේ භවයයි භවයයි කියලා ප්‍රකාශ කරනවා කෙතකින් නම් මේ භවය කියන එක පණවන්නට පුළුවන්ද ස්වාමීන් වහන්සේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසී. කාමදාත වේපක්ඛංචාහන් ආනන්ද කාමදාත වේපක්ඛංචානන්ද මට ඒක මාතේ මතක නෑ කාම ධාතුවේ විපාක දීමට තරම් සමත්ෝ කර්ම ශක්තියක් නැත්නම් ආනන්ද කර්ම භවයක් පණවන්නට පුළුවන්ද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් වෙන්නකෝ. කාමදහස් වේපක්ඛංචානන්ද සම්මන්නා භවිෂ්‍ය අපිනකෝ කාම භවෝ පඤ්ඤායේත ඒකයි බුදුහාමුදුරුවෝ ඇසෝ ප්‍රශ්නේ. නෝ හේතම් බන්තේ එහෙම පණවන්නට බෑ. ඉතිකෝ ආනන්ද සම්මං කෙත්තං විඥානං බීජං සන්නාස්නේ හෝ අවිච්ඡා නීවරණං සත්තානං සන්නා සංයෝජනාන සීනාය ධාතුව විඥානං පතිට්ඨිතං මේ ආකාරයේ විදිහට අපි එදා විස්තර කළ පාඩේ මේ ඇයිද දැන් ශීවෙන්නට ඕන කාම ධාතුව කියන්නේ දිව්‍ය ලෝකයයි මනුෂ්‍ය ලෝකයයි සතර අපායයි කියන ලෝක 11ට කාමාවචර ලෝක මේ කාමාවචර ලෝක 11 පහළ වීමට නැවත ඉපදීමට හේතු පාදක වන කර්මයක් නොතිබුණා නම් ආනන්ද කාම භවයක් පණවන්නට පුළුවන්ද එහෙම කරන්නට බෑ එම නිසා ආනන්ද කර්මයයි කම්මං කෙත්තං විඥානං වේදං තණ්හාශ්නේ හෝ කර්මයයි ක්ෂේත්‍රය විඥානයේ බීජය තණ්හා වෛශ්‍යනේ හස තෙනි එතෙතමනේ අවිජ්ජා නීවරණ සත්තාන තණ්හා සංයෝජනාන අවිජ්ජාවෙන් බැඳෙන වැසුණා වූ සං සංයෝජනයන්ගෙන් බැඳී ගියා වූ සත්‍යයන්ගේ විඥාණය හීනාය ධාත්‍යා මේ කාමාවචර ලෝකයේ විඥානම් පටිච්ච සම්ප්‍රතිසන්දි විඥාණය පිළිදෙනවා මේ විදිහටම බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන සරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන ප්‍රකාශ කළ ආකාරය දැන් සීලන්නට ඕන. එතින් මේ බුදුරජාණන් වහන්සේ කලින්ම මේ විඥානයේ පිහිටන ආකාරය කතා කළා. අනිත් අතින් මහා නිධාන වෙන ශෝත්‍රවලදී දක්වනවා ප්‍රතිසන්ද විඥානයේ මෞපසට ආවේ නැත්නම් ආනන්ද මෞපස තුළ නාම රූප ධර්ම ජනිත වෙනවාද විඥානන්ති ආනන්ද මාතුකච්චින්න ඔක්කමිෂ්ඨ ඔක්කමිෂ්ඨ අපිනකෝ නාම රූපම් මාතුකච්චිස්මේ සමුච්චිෂ්ඨ මේ ප්‍රතිසන්දි විඥානයේ මෞකෂට ඉස්සලාම පැමිණියේ නැත්නම් මෞකෂ තුල නාම රූප ධර්මයන් පහළ වෙනවද තීතනවද නෝහේ සම්බන්ධය ඒක වන්නට බෑ මේ විදිහට ප්‍රතිසන්දි විඥානය අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන කොටස විස්තර කරන විට බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලදී දක්වලා තිබෙනවා. නමුත් අද කාලේ බොහෝ දෙනෙක් මේ කොටස අමතක කරලායි ධර්ම දේශනා කරන්නේ ධර්ම කරුණු ලියන්නේ. එමෙසා මේ තේරුම් ගත යුතුයි විඥාන සමුදය කියන එකට ප්‍රතිසන්දි විඥානයත් ඇතුළත් විය යුතු බව. එතකොට අප ගිය ආත්මයේ මැරෙන අවස්ථාවේ මේ කුසල කර්මයක් කාමාවචර කුසල කර්මයක් ශීපත් වුණා. ඒකේ විපාකයක් වශයෙන් තමයි මව් කුසල ප්‍රතිසන්ද විඥානය පහළ වුණේ. යම් හේකින් අපේ ගිය ආත්මයේ මැරෙන අවස්ථාවේදී අකුසල කර්මයක් එහෙම ශීපත් වුණා නම් දුගතියක උපදින්නට ඉඩ තිබෙනවා. යම් මේකින් අපේ ගියාත්මයේදී රූපාවචර ධානෝ අරූපාවචර ධාන උපදවාගෙන සිට ඒ ධාන සිට මරණ මොහොතේ ශේපත් වූවා නම් එහෙම අප භක්ම ලෝකවල ඉපදෙන්නටත් ඉඩ තිබුණා. එතකොට ඒ අවිද්‍යාව නිසා සංස්කාර සස්කලා කර්ම සංස්කාර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනින්ජාභි සංඛාර පින් පෞ සහ ධාන සිට ඒ තුළින් ප්‍රතිසන්ද විඥානය පහළ වෙනවා මේ ගැන මේ ඇට සැකයක් නැතුව ඉතාපාසයෙන් තේරුම් ගන්නට පුළුවන් ගන්නට ඕන මේක සිදුවන්නේ කොහොමද කියන කාරණාව විස්තර කරන්නට ගියොත් ඒක ඉතාම ගැඹුරු ධර්ම කරුණක් වෙනවා. ඒ කියන්නේ සංස්කාර නිසා විඥානය පහළවන්නේ කෙසේද කියන කරුණ. ඒක අපි පසු අවස්ථාවකදී ප්‍රකාශ කරනවා. එද ඒ අද දේශනාවේදී නේ. එතකොට සංඛාර සමුදය විඥාන සමුදය සංස්කාර නිසා විඥාන ඇති වෙනවා කියන කොටසට කුසල කුසල කම්ම සංස්කාර නිසා ප්‍රතිසන්ද විඥානය ගෙන දෙනවා කියන කරුණ තේරුම් ගත යුතුයි. දැන් මෙහි මෙම සූත්‍රයේ දැක්වන්නේ විඥානය කියන්නේ ප්‍රතිසන්ද විඥානය කියලා නෙවෙයි, චක් විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ගියවර මේ වැඩ කරපු දේශනාවේදී මෙන්න මෙහෙම පාඩයක් අපි කියවා. මේ ධර්මයේ විස්තර කිරීමට අවශ්‍ය නිසායි මේ දේශනාව ගියවර අපි ඉදිරිපත් කළේ. චක්ඛුකෝ බික්ඛවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතං වේදනීයං දත්තබ්බං. සෝතං පුරාණ කම්මං දානං පුරාණ කම්මං ජීවා පුරාණ කම්මං කායෝ පුරාණ කම්මං මනෝ පුරාණ කම්මං ආදී වශයෙන් මේ කොටස් විස්තර කළා. අශ්‍ර කියන්නේ පැරණි කර්මයක්. කන කියන්නේ පැරණි කර්මයක්, නාසය කියන්නේ පැරණි කර්මයක්, දිව කියන්නේ පැරණි කර්මයක්, කය කියන්නේ පැරණි කර්මයක්, ඒ වගේම තමයි මනස කියන්නේ පැරණි කර්මයක්. එතකොට චක්කු විඥානය ඇතිවන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උප්පදිත චක්කු විඥානං. ඇහැයි රූපයේ ගැටීම නිසා චක්කු විඥානය ඇතිවන්නේ. සෝත විඥානය ඇතිවන්නේ කොහොමද? සෝතංච පටිච්ච සබ්බේච උප්පජ්ජති ඒ සෝත විඥානං කනයි සබ්බේ ගැටීමයි ඒ සෝත විඥානය කියන සබ්බේ පිළිබඳ දැනීම පහළවන්නේ ගාහන විඥානය කියන්නේ නාශයයි ගඳ සුවඳයි හමු වීම නිසා ඒ ගඳ පිළිබඳ දැනීම පහළවන්නේ ගඳ සුවඳ පිළිබඳ දැනීම දිවට දැනෙන රස පිළිබඳ දැනීම පහළවන්නේ දිවයි රසයි ගෑවීම නිසා කායක දැන ස්පර්ශ පිළිබඳ යම් දැනීමක් ඇති වෙනවා නම් මේ දැනීමට කියන්නේ කාය විඥානය කියලා කාය විඥානය ඇතිවන්නේ කායයි පොට්ටබ්බ රූපයයි නිසා. මනසට දැනෙන විඥාන අරමුණු හඳුනා ගන්නා දැනීමට කියන්නේ මනෝ විඥානය කියලා මේ මනෝ විඥානය ඇතිවීමට මනසේ ධම්මාරම්මණය හමුවන්නටම ඕන. එතකොට මා කලින් කියවා චක්කුම් බික්කවේ පුරාණ කම්මං. එහේ මානේ පුරාණ කම්මයක්. මම මේ කියන්නේ සංඛාර පත්‍ය විඥානං කියන එකයි සංඛාර සමුදය විඥාන සමුදය කියන එක. සංඛාර නිසා විඥානය තියෙනවා. සංස්කාර කියන වචනයම විස්තර කළේ කුසල කුසල කම්ම සංස්කාර කියලා. එතකොට කුසල කුසල කම්ම සංස්කාර නිසා ප්‍රතිසන්ද විඥානය ඇති වෙන බව අවිවාදයෙන් මේ ඇති පිළිගත හැකියි. දැන් කුසල කුසල කම්ම සංස්කාර නිසා චක්කු විඥාන ආදී කොටස් ඇතිවන්නේ කෙසේද කියන කරුණයි මේ විස්තර කරන්නේ. එතකොට ඒකත් මේ ඇට පිළිගන්නටම සිදු වෙනවා. ඇහැ කියන එක පැරණි කර්මයක් ඒ වැත නිසා ඒ පැරණි කර්මය නිසා චක්කු විඥානය ඇති වෙනවා. කන කියන එක පැරණි කර්මයක්. ඒ පැරණි කර්මය නිසා කුසල අකුසල කර්ම දෙකටම කර්ම සංස්කාර කියන වචනය අපි යොදාගමු. ඒ කර්ම සංස්කාර නිසා සෝත විඥානය තියෙනවා. නාශය කියන එක පැරණි කර්ම සංස්කාරයක්. ඒක නිසා ගහන විඥානය පහළ වෙනවා. ශේෂේන්ද්‍රයන්ටත් හේසයි. එම නිසායි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය චක්කු විඥාන සෝත විඥාන ආදී කොටස් 6 චක් විඥානය කියලා හඳුන්වනවා මේ ධර්මයේ විස්තර කරනකොට ඒ කොටස් 6 දැක්වේ ඒ නිසා එක එක පුද්ගලයාට ගැළපෙන ආකාරයෙන් එක එක පුද්ගලයාට තේරෙන තේරෙන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මේ වචන වල අර්ථයේම එල්ලිලා වචන වලින් දැක්වෙන අදහසේ පමණක්ම එල්බගෙන ධර්මය අවබෝධ කරගන්න යන පුද්ගලයෝ හැදෙන්නේ. එම නිසා තමයි අපට අද කාලයේ බොහෝ විට මෙවැනි ගැඹුරු ධර්ම කාරණා විස්තර කරන විට නිවැරදි ධර්මයක් අසන්නට කියවන්නට නොලැබෙන. එතකොට අප දැන් කීවේ සංඛාර සමුදය විඥාන සමුදය සංඛාර නිසා විඥාන ඇති වෙනවා චක්ක විඥාන ආදී. එතකොට චක්ක විඥාන ඇතිවීමට පැරණි කර්මයක් හෝ ඇසත් දෙන්නට ඕන. දැන් ඇසත් අපේතුම රූපයක් දැක්කා. ප්‍රිය රූපයක් කියලා හිතමු ඒක ඉතාමත්ම ප්‍රිය රූපයක් Taman ඇලුම් කරන ප්‍රිය කරන රූපයක් දැක්ක කියලා හිතමු මේ රූපේ දැක්කාට පස්සේ එයාට රාගයක් ඇති වෙන්නත් පුළුවන් ආන්දරයක් ඇති වෙන්නත් පුළුවන් ආශාවක් ඇති වෙන්නත් පුළුවන් ඕන එකක් ඔබට ඇති වෙන්නත් පුළුවන් චිත්ත සංඛාර ඔහුගේ සිත තුළ ජනිත වෙනවා. දැන් කුසල අකුසල කර්ම කියන්නේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංස්කාර කියලා මා කියනවා. දැන් මේ රූපය දැකලා සිතවිලි ඇති වෙනකොට මනෝවිඥාන ඔහුගේ සිත තුළ පහළ වෙනවා කියන කරුණ මෙයට අමුතෙන් කියන්නට දෙයක් නෙවෙයි. එම නිසා ඒ ඇසට පෙනෙන රූපය අසත්ත කම්මෙන් සිදුවෙච්ච විපාකයක්. දැන් ඇටට රූප පෙනෙන රූපත් අභිධර්ම පොත්වල නම් තියෙන්නේ කර්මෙන්ම ඇති වෙච්ච විපාක සත්‍යයක් වශයෙන්. ඒක නිවැරදි නැහැ. එතකොට චක්ක විඥානය ඇතිුනේ කර්මයෙන් ආපු ප්‍රතිඵලයක් වශයෙන් දැන් චක්ක විඥානය ඇසුණාට පසුව ඒ රූපය පිළිබඳ විවිධාකාර සිතිවිලි ඇති කර ගන්නවා කාය සංඛාර වචේ සංඛාර චිත්ත සංස්කාර වලදී ඒ කොටස් තුනේ චිත්ත සංස්කාර ඇති කර ගන්නවා චිත්ත සංස්කාර ඇති වෙනකොට විඥාන ස්කන්ධයේ පහළ වීමක් එතන පිළිවෙනවා දැන් අපි හිතමු මේ රූපය දැකලා මේ පුද්ගලයා කතා කරනවා මේක ලස්සන රූපයක් හොඳ රූපයක් ඉතා ප්‍රිය රූපයක් ආදී වශයෙන් වචන කියනවා කෙනෙකුට කියනවා වචේ සංස්කාර උපිට කරනවා වචේ සංස්කාර පිට කරන විට ඔහුගේ සිත තුළ විඥාන ස්කන්ධය ජනිත වෙනවා දැන් අපි හිතමු මේ පුද්ගලයා මේ රූපේ ප්‍රිය රූපේ දැකලා සිතීමෙන් නතර වුණෙත් නැහැ කීමෙන් නතර වුණෙත් නැහැ කායික ක්‍රියාවක් කරන්නට යනවා කායික ක්‍රියා මොනවා හරි දේවල් දෙයක් කරනවා ඒ කායික ක්‍රියා කරන විට අනිවාර්යයෙන්ම විඥාන ස්කන්ධය පහළ වෙනවා ඒක නිසා කාය සංඛාර වචේ සංස්කාර චිත්ත සංස්කාර තුලිනොත් චක් විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන පහළ වෙනවා කියන කර්ම තේරුම් ගත යුතුයි මේ මේ කරුණ තවත් තේරුම් ගන්නට අපි තුන ශරීරයට ඉතා දරුණු දුක් වේදනා ගෙන දෙන ආබාධයක් පැමිණෙන එක. අනතුරක් පස් වුණ අනතුරකට පස් වුණ කෙනෙක් පීඩා කළා ආදී කරුණ. මේ පීඩාව බොහෝ විට කර්මයක් නිසා සිදුවන්නට පුළුවන්. සෑම දෙයක්ම කර්මයෙන් සිදෙනවා කියන එක නෙවෙයි මේ අදහස් කරන්නේ. කර්මය නිසා සිදුවන්නට පුළුවන් කියන එක. එතකොට දැන් කයට ඊටාම දරුණු දුක් වේදනාව දැනෙන්නේ දුක්ඛ සාගත කාය විඥානය ඇති වෙයි. කර්මය නිසා දුක්ඛ සාගත කාය විඥානය ඇති කර දුන්නා. අපි කයට ඉතාම හොඳ සෝපහස ස්පර්ශයක් ගෙන දෙනවා. Tamanට මේ ආස්වාදයක් ගෙන දෙන ස්පර්ශයක් ගෙන දෙනවා. එවැනි ස්පර්ශයක් ලැබීමට හේතුපාදක වන කුසල කර්මයක් අතීත බහවලදී කරන තිබීමත් හේතුවක් විය හැකි. ඒකම නෙවෙයි හේතුව ඒකත් හේතුවක් විය හැකි මේ සුඛාස්වාදයේ ගෙන දෙන සුඛ සහගත කාය විඥානය ඇතිවීමට. එමෙන්සා දුක්ඛ සාගත කාය විඥානය සුඛ සාගත කාය විඥානය දෙකම කර්මය නිසා ජනිත වෙනවා. එම නිසා සංඛාර සමුදය විඥාන සමුදය කියනකොට සංස්කාර නිසා කර්ම සංස්කාර නිසා විඥානය ඇති වෙනවා කියන කොටස විස්තර කරන විට කාය සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර නිසා ඔය විඥානය ඇති වෙනවා කියන එක කියන්නට පුළුවන්. මේ දෙකේ වෙනසක් නෑ එකයි. සමහරට මේ ධම්මයේ අහන විට මේ ඇයිට ටිකක් පැටලෙලි සහිතවන්නට පුළුවන් ඊටාම සිහි බුද්ධියෙන් යුතුව ඇහුවනම් කිසිම පැටලෙල්ලක් මේ ධර්මයේ තුල නැහැ. ජීවාදී ධර්මදේශනා ඉදිරිපත් කරන විට අපි විඥාන සමුදය වශයෙන් දැක්කේ වෙනත් කරුණක්. නාම රූප සමුදය විඥාන සමුදය කියලා කියනවා. විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං කියලා දැක්වෙනවා. විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියන්නේ මේක මොනනම් නාම රූප සමුදය විඥාන සමුදය විඥාන සමුදය නාම රූප සමුදය කියලා කියන්නට පුළුවන් නාම රූප නිසා විඥානය ඇති වෙනවා දැන් මේ අපි කියන්නේ සංඛාර නිසා විඥානය ඇති වෙනවා කියලා මේ දෙක දෙකක්ද කියලා දැන් මේ ඇයි හිතෙන්නට පුළුවන් දෙකක් නෙවෙයි දෙකම එකයි කලින් ධර්ම දේශනාවලදී මේ ඇයිට අප කීවා කීප අවස්ථාවකදීම පැහැදිලි ලෙසම පෙන්වන්න කරලා දීලා තිබෙනවා යම්කිසි කෙනෙක් කුසලයක් හරි අකුසලයක් හරි කරන විට පංචස්කන්ධ ධර්ම ඇති වී ඇති වී නැති වී නැති වී යාමක් හැර එතන වෙන දෙයක් වෙන රැස්වීමක් නැහැ කියලා. කුසල් රැස්වීමක් තිබෙනවා අකුසල් රැස්වීමක් තිබෙනවා නමුත් පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් සිදුවන්නේ පංචස්කන්ධ ධර්ම රැස්වීමක් කියන කරුණ පැහැදිලිව කලින් විස්තර කරලා දීලා තියෙනවා. දැන් කුසල අකුසල කර්ම සංස්කාර රැස් කරනකොට පංචස්කන්ධ ධර්ම රැස් කරනවා. පංචස්කන්ධ ධර්ම කියන්නේ මොනවද? නාම රූප වෙන දෙයක් නෙවෙයි. නාම රූප සමුදය විඥාන සමුදය කියන්නේ සංඛාර සමුදය විඥාන සමුදය කියන්නේ දෙකම එකයි කියලා දැන් මේකට තේරෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරස්පර විරෝධී තැන් නැහැ. අපේ තියෙන නොදක්කමට මෙවැනි පරස්පර විරෝධී තැන් තියෙනවායි කියලා ඕන නම් හිතන්නට කියන්නට පුළුවන්. වැරදි විදිහට අර්ථ නිරූපණය කරලා දක්වන්නත් පුළුවන්. නිවැරදි ආකාරයෙන් ප්‍රායෝගිකව ධර්මයේ දන්නා කෙනෙකුට ශ්‍රේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පරස්පර විරෝධී ධම්මතාවයන් දක්නට නොමැති බව පැහැදිලිවම අවබෝධ කරගත හැකියි. එතකොට දැන් සංස්කාර සමුදය විඥාන සමුදය සංස්කාර නිසා විඥානය ඇතිවන්නේ කොහොමද කියන කරුණ තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕනේ. සංස්කාර නිසා ප්‍රතිසන්ද විඥානය ඇති වෙනවා. ඒ වගේම සංස්කාර නිසා චක්කසෝත ගහන ජීවා කාය මනෝ කියන විඥාන කොටස් හයත් ඇති වෙනවා. ඊළඟට කියන්න තියෙන කරුණ විඥාන නිරෝධය සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලායි දක්වන්නේ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වෙනවා කියන කරුණ. මේකනම් රහත් වූ කිසි කෙනෙකුට ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් කාරණාවක් නෙවෙයි. මිනිසා මේ ධම්මයේ තුලින් ඉහළම ප්‍රතිඵලයක් ලබාගත්තු කෙනෙකුට පමණයි මාර්ගඵලයක මාර්ගඵලයකට සිටපත් කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ පහළ පහළ සත්‍යයට කිසිසේත් මේක හැකියන්නේ නැහැ. එතකොට මේ තමා කලින් කියලා දීලා තියෙනවා රහත් වූ කෙනෙකුගේ සිටේ තියෙන ස්වરૂපයක් විමුක්ත සිටේ තියෙන தත්ත්වය. විමුක්ත සිට කියන්නේ නිදහස් සිතක්. සියලුම දේවල් අතහැරී ගිය අත්හල தත්ත්වයේ පවත්නා වූ ශේන් දැනීමක් පමණයි. ඒ සියුම් දැනීමෙන් කිසිවක් කරන්නටත් බෑ කියන්නටත් බෑ සිතන්නටත් බෑ ඒ සියුම් දැනීමට කිසිම දැනී වේදනාවක් දැනෙන්නේ නැහැ ඒ සියල්ලම අතහැරලා පසක තිබෙන සියුම් දැනීමක් පමණයි ඒ සියුම් දැනීමට මතු පිටින් තියෙන සිතින් ඕනෑම දෙයක් කරන්නට කියන්නට සිතන්නට පුළුවන් ඒකයි සාමාන්‍ය ස්වરૂපය මේ සිතට අපොප්පා චේතෝ විමුක්තිය කියනවා විමුක්ති චිත්ත කියනවා විමෝචන චිත්තං කියනවා නිදර්ශන විඥානය කියනවා අපටිච්චිත විඥානය කියනවා අනාරම්මන විඥානය කියනවා ඔය ආදී වේද වචන පාවිච්චි කරන ලබනවා කුයි වචනය ඒ විඥානය හඳුන්වා දීම සඳහා ප්‍රකාශ කළත් අපි ව්‍යවහාර කළත් ඒ කියම් දැනීම මාත්‍රේ මේ කිසිවක් ගණන් ගන්නෑ ඒකට වන නම් රාගක්ඛයෝ දෝෂක්ඛයෝ මෝහක්ඛයෝ රාගේසේ වූ අවස්ථා දෝෂේසෝ ඒ වාත මෝහේසේ වූ අවස්ථාව කියලා කියන්නත් පුළුවන් බුදුහාමුදුරේම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මොනවා මොන ආකාරයකින් ඒ අර්ථ නිරූපණය කර දැක්වුවත් ඒ කිසිවක් විමුක්තසිත ගණන් ගන්නෑ විමුක්තසිත හුදු කේවලී ධර්මයක් පමණයි කේවලිනෝ කියන්නේ විමුක්තසිතක් ඇති පුද්ගලයාට කියන වචනයක් බුදුරජාණන් වහන්සේ වචනේ පාවිච්චි කරන්නේ එතකොට මේ විමුක්තිසිත උදා වුනේ අවිජ්ජා නිරෝධ සංඛාර නිරෝධෝ කියන සත්‍ය නිසා. අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරුද්ධ වුණා. ඒ සිත තුළ කිසිම සංස්කාර ධර්මයක් ඒක නිසා නැහැ. සාමාන්‍ය ලෝක සත්‍යයන් මේක මේ රහත් නෝ කිසිම කෙනෙකුට මේක තේරුම් ගන්නට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒකයි අනිදර්ශන විඥානය කියන්නේ. මේකට මොකද නිදර්ශනක් වශයෙන් දක්වන්නට හැකියාවක් කොහෙත්ම නැහැ. එතකොට අවිද්‍යාව නිරුද්ධ කළේ අස්මිමානිය නිරුද්ධ කිරීම තුළින් අස්මිමාන අවිද්‍යාව නිරුද්ධ කරලා දැන් සංස්කාර විරහිත භාවයට සිතපත් වෙලා සියුම් දැනීමක් පමණක් පවතිනවා. ඒ සියුම් දැනීමට මතු පිට සිටින් ඕනෑම දෙයක් කායික වාචික මානසික ක්‍රියා කරන්නට පුළුවන්. ඒකට මතු පිටින් වෙනත් ධ්‍යාන සිත් උපදවන්නට පුළුවන්. පළවෙනි ධ්‍යානයත් උපදවාගත හැකි, දෙවෙනි ධ්‍යානයත් උපදවාගත හැකි. තුන්වෙනි ධ්‍යානය උපදවා ගන්නා විට විමුක්ත සිත නොතේදී ගොස් තුන්වෙනි ධ්‍යාන සිත ඉස්මතු වෙනවා. එයින් පසු ධ්‍යාන සිත හැම එකම ඉස්මතු වෙනවා විමුක්ති සිත යටපත් වෙලා වගේ පේනවද නැද්ද කියලා තේරුම් ගන්නට අපහසුයි. එතකොට ඒ විමුක්ති සිතේ කිසිම සංස්කාර ධර්මයක් නැහැ. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීම නිසා විඥානේ නිරුද්ධ වෙනවා දැන් මේ මේක මා කියන්නම් එදින්දා ජීවිතයේදී සිදුවන ආකාරය පළමුවෙන් ඊට පස්සේ ප්‍රතිසන්දි විඥානේ නිරුද්ධ වෙන ආකාරය දෙවෙනි මේ විදිහට විමුක්ත සිතක් උද්ගත කරපු කෙනාට ඇහැට රූපයක් දකිනවා ඒ කෙනා ඇහැට රූපයක් දකිනවා දැක්කාට පසු කිසිම සිතිවිල්ලක් රූපයේ පිළිබඳ නිර්ආයාසයෙන් ජනිත වන්නේ දැකීම දැකීම මාත්‍රයෙන්ම නතර වෙනවා කනට ශබ්දයක් ඇහෙනවා ඒ අසන ශබ්දයේ පිළිබඳ කිසිම සංඥාවක්වත් වේදනාවක්වත් කිසිම සිතිවිල්ලක් ඇති කරගන්නේ දැනී ශබ්දයේ පිළිබඳ දැනීම ඒ ශබ්දයේ දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා නාසයටත් මෙහෙමයි දිවටත් මෙහෙමයි කයටත් එලෙසයි ඒ වගේමයි මනසටත් මේ ඉන්ද්‍රිය හයට මොන මොන අරමුණු වෙලා මොන මොන ආකාරයේ දේවල් ඇති වුණත් ඒක දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා ඒ නිසායි බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ දිත්තේ දිත්තමත්නම් භවිෂ්‍යති සිතේ සුඛමත්නම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතං මත්නම් භවිෂ්‍යති ආදී වශයෙන් එතකොට දක්ඛ විඥානසිත පහළ වෙන එක සිදේනවා. රහත් උනත් බුදු උනත් පසේ බුදු උනත්. අවිද්‍යාව නිරුද්ධ කරලා තිබුණත් එනවා අවිද්‍යාව නිරුද්ධ නොකළත් සිදේ. සෝත විඥාන සිතත් ඇති වෙනවා කනට ශබ්දය එනවා හැබැයි ගැඹුරු සමාධියක සිටිනවා නම් හතරවෙනි ධ්‍යානයෙන් එහා තියෙන සමාධිය සිටිනවා නම් ශබ්ද ඇහෙන්නේ නැහැ නමුත් ඒ අනිත් අවස්ථාවලදී බුද්ධ අධිෂ්ඨාන කරපු බුදුරජාණන් වහන්සේට ශබ්දහන් නැති වෙන්නට ඕනේ කියලා ඒකත් එහෙම ශබ්ද ඇහෙන්නේ නැහැ එහෙම නැති අවස්ථාවලදී ශබ්දය ඇසෙනවා නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට දැනෙන රස පිළිබඳ දැනීම් පහළ වෙනවා. කායට දැනෙන ස්පර්ශ පිළිබඳ දැනීම් පහළ වෙනවා. මේ සියලුම දැනීම් මර්ධසියුම් දැනීම් මාත්‍රය හා සම්බන්ධකමක් කිසිසේත්ම නැහැ ඊට අමතරව ඒ සම්බන්ධකම නැති නිසාම ඒ ඇහැ කන නාසය දිව ශරීර මනස කියන ඉන්ද්‍රියන්ට අරමුණු හමු වීම තුළින් කිසිම කුසල කුසල කම්ම සංස්කාර ජනිත වීමක් කිසිසේත්ම සිදු වෙන්නට ඉඩක් අවකාශයක් අවස්ථාවක් ඇත්තේ නැහැ මෙම නිසාම කම්ම සංස්කාර රැස්වීමක් නැහැ මෙන්න මේ අනිත් අයගේම නෙවෙයි ඇහැට රූපයක් දැක්කා චක්කු විඥානය ඇති වුණා කලින් කේ චක්කු විඥානය ඇති වුණාට පස්සේ කා සංඛාර වචේ සංඛාර චිත්ත සංස්කාර ඇති වෙලා ඒ තුලින් චක්කු විඥාන සෝත විඥාන ආදී විඥාන කොටස් හය පහළ වෙන ආකාරය මෙන්න මේ ක්‍රියාදාමයේ කිසිසේත්ම රහත් වුණාට පස්සේ සිදුවන්නේ ඒක නිසා විඥාණය නිරුද්ධ වෙනවා ඒ කියන ලද විඥාන කොටස් නිරුද්ධ වෙනවා සංඛාර නිරුද්ධ විඥාන නිරෝධ වෙනවා මේක නෙවෙයි ඉතා වැදගත් වන්නේ දෙවන කොටසයි සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන්නේ ප්‍රතිසන්ද විඥානයේ නැවත ඉදීම නිරුද්ධය. කලින් කියවා සංඛාර සමුදය විඥාන සමුදය කියන එකට ප්‍රතිසන්ද විඥානයක් ගත යුතුයි කියලා. ඒක අත්හරින කෙනෙකුට සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන එක කිසිම දවසක තේරුම් ගන්නටවත් බැරි. හිතා ගන්නටවත් බැරි. සංඛාර විරහිත තත්ත්වයටපත් වූ විමුක්තිශත පොද්ගත වූ තැනැත්තාගේ ජීවිතයේ පවතින්නේ ඒ රහත් වූ කෙනාගේ ජීවිතයේ පවතින්නේ පුනර්භවයේ දෙන දුන්න කර්ම ශක්තිය පවතින තාක්කල් පමණයි. ඒ කර්ම ශක්තිය හෝ එහෙම නැත්නම් ජීවිතයේ පැවැත්මේ ජීවිත ශක්තිය හෝ නැත්නම් මේ දෙකම හෝ කොයි අවස්ථාවකදී හරි නිරුද්ධ වෙන විට ඔහු ඒ රහත් භාවයට පත් වූ තැනැත්තා මුල් ලෝකයේම විශ්වයේම නිවන සහිත සකල ධර්මයන්ම අත්හැරී ගිය සිතකින් යුතුව සිටින නිසා කිසිම උපාදානයක් නැති අල්ලා ගැනීමක් නැති සිතකින් යුතුව සිටින නිසා මම මගේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා ඒ සිත උදා කරගත්තේ ඒක නිසා මම මගේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැති නිසා කුසල කුසල කම්ම සංස්කාර කිසිවක් රැස් කරන්නේ නැහැ කුසල කුසල කම්ම සංස්කාර කිසිවක් උපාදාන කරන්නේ නැහැ එම නිසා ඒ වගේම මේ භවයේ කිසි ශීත්ම රැඳී සිටීමට කිසිම තැනක කියන්නේ රූපාවචර ලෝකයක හරි රූපාවචර ලෝකයක හරි ලෝකයේ කිසිම තැනක මේ විඥාන සහ නාම ධර්මයන් විඥානයේ සහිත නාම ධර්ම රූපස්කන්ධයේ පැවැත්ම නොපැවතිය යුතුමයි ඒ පවතින එකමයි දුක්ඛ සත්‍යය ඒකමයි දුක්ඛ සමුදය සත්‍යය කියලා ඒ පිළිබඳ දුක්ඛ සත්‍ය හා සමුදය සත්‍ය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගෙන ඇති නිසා පවත්තන් දුක්ඛං අපවත්තං පැවතීම දුකක් නොපැවතීමමයි ශප මේක නැතිවීමමයි ශපේ කියලා සිතිත සිතට කාවැදී පිනේ ඇති නිසා ඒ වගේම කිසිම තැනක කිසිම දෙයක් උපාදාන කරගෙන නැහැ තමන් විය ලෝකයේ කිසි කෙනෙකුට සම්බන්ධතාවයකුත් නැහැ ලෝකයේ කිසිම කෙනෙක් තමාට සම්බන්ධතාවයකුත් නැති බව තේරුම් අරගෙන ඒ සම්බන්ධතාවයන් සියල්ලම කපා හැද ඇති නිසා කපායක් කපා හැරී ගොස් ඇති නිසා මේ ආදී හේතුන් නිසා මරණයට පත්වන විට අර සිත නිදෙනවා නිවුණට පස්සේ ඒකට ගැට ගැසෙන ප්‍රතිසන්දි විඥානයක් නැවත පහළවන්නට ඉඩක් නැහැ. හැකියාවක් නැහැ. එම නිසාම සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ වෙන සංස්කාර නිරුද්ධ වෙච්ච නිසා විඥානය නිරුද්ධ වෙනවා ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වෙනවා. ඒ ප්‍රතිසන්ද විඥානය විරුද්ධ වෙනකොට ඔහුට පැහැදිලිවම ඔහුට ඔයයට පැහැදිලිවම තේරෙනවා තමන්ගේ මේ පවත්නා වූ වර්තමානික පංචස්කන්ධ ධර්ම සියල්ලම නිවි යනවා බාහිර අත්හරිනවා බාහිර පංචස්කන්ධ ලෝකේම අත්හරිනවා නිවනත් අත්හරිනවා නිවනක් අත්දැකීමට දැනීමක් පවතින්නට ඕනේ මේ දැනීම නිවනට පස්සේ නිවනක්කුත් නැහැ එමෙනිසා නිවනත් අත්දිනවා ලෞකික ලෝකෝත්තර වශයෙන් තියෙන මේ සීලූම දේවශ්‍ය කෙරෙහි අප මනුමාත්‍රයකවත් ආශාවක් නැතුව සියල්ලම අතහැරී තිබෙන බව මේ අය දන්නවා ඒ වෙන කෙනෙක් දන්නවා ඒක නිසා ඒව තස්සා ඒව තණ්හා යස්සේ ශරීරාග්නිකෝ දෝචාගෝ පටිච්චග්ගෝ මුත්‍යානාලයෝ කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒ තණ්හා වේ අනුමාත්‍යයක්වත් නැතුව සියල්ලම ශේෂ වී ගිය ඇති බව දැකලා තියෙනවා. ඒ වගේම කිසිම උපාදානයක් නැතුව සිටින මේ හේතුන් නිසා තමයි ප්‍රතිසන්දේ විඥාණය ගෙන දුන්න කර්ම ශක්තිය ප්‍රඥාතේ ජීවිත ශක්තිය පවත්නාතේ තිබුණා වූ ඒ නාම රූප ධර්මයන් පහනක් නුනාසේ නිවෙන්නේ සංඛාර නිරෝධා විඥාන නිරෝධ වෙන සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන්ම නිවුණට පස්සේ නැවත ප්‍රතිසන්දි විඥානයක් නැති බව ඔහු පැහැදිලිවම අත්දකිනවා සම්පජානස්ස පවත්ත පරියාදාමේ පඤ්ඤා පරිනිබ්බාණේ ඥානං කියලා එවැනි කෙනෙකුට ඥානයකුත් තියෙනවා මේ පවත්නා වූ ධර්මයන් සියල්ලම නිවියාම දක්නා නුවණට හේනවා මේ නුවණයි කියලා කියනවා මේ නුවණ උරුත මෙන්න මේ தත්ත්වය අත්දකින්නට බැරි කිසිම කෙනෙකුට කිසි කවදාවත්ම සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන එක අත්දකින්නට බෑ ඒ තුලින් ලැබෙන නිවන සාක්ෂාත් කරන්නට බෑ මිනිසා මේ ධර්මයේ මේ ධර්මයේ යොමු කරන්නේ යොමු වෙන්නේ රහත් ඵලයේ දක්වා පමණයි සසෝ මාර්ගඵල ලබන්නට ඒ ධර්මයේ යොමු කරනවා නම් වෙනත් වෙනත් ආකාරවලින් මේ මාර්ගඵල ලබන ආකාරය විස්තර කළ යුතු වෙනවා. එතකොට ඒ தත්ත්වයටපත් කරගන්නට නම් සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන தත්ත්වයට සිටපත් කරගන්නට නම් තියෙන ප්‍රතිපදාව මොකද්ද? අය මේව හරියෝ අට්ටංගිකෝ මග්ගෝ සංඛාර නිරෝධ ගාමිනී පටිපදා විඥාන නිරෝධ ගාමිනී පටිපදා ඕනෙම එකක් කියන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම මේ සංස්කාර නිරෝධ කිරීමේ ප්‍රතිපදාව නැත්නම් විඥාන නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ඒකේ ගමන් කිරීමෙන් තමයි රහත් ඵලයේ ශාස්ත්‍රීය මාර්ගඵල ලබන්නේ. එතකොට අද කියන ලද ධම්මයේ කෙටි සාරාංශය දැන් ප්‍රකාශ කරලා මේ දේශනාව වෙන කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි කියන්නේ විඥාන විඥාන සමුදය විඥාන නිරෝධය විඥාන නිරෝධ ගාමිනී පටිපදාව කියන කරුණු හතර දැකීම තුළින් කෙනෙකුට මේ ජීවිතයේදී තහත් ඵලයේ වුණත් ලබන්නට පුළුවන් ඒ වගේම සම්මාදිට්ඨිය ඉදු කරගත්තු පුද්ගලයෙක් වෙනවා මේ පිළිබඳ යහපත් දැකීමට හරි දැකීමට තමයි ඒ ඒ කරුණ පිළිබඳ තියෙන සම්මාදිට්ඨිය කියලා ප්‍රකාශ කරන්නේ. එතකොට විඥානය කියන්නේ සක්සෝත ගහන ජීවාකාය මනෝ කියන විඥාන කොටස් 6යි. විඥාන සමුදය කියන්නේ සංස්කාර සමුදයයි, සංඛාර සමුදය විඥාන සමුදය, විඥාන නිරෝධය කියන්නේ සංඛාර නිරෝධා විඥාන නිරෝධය. එතන විඥාන නිරෝධ ගාමිනී පටිපදාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. පළමුවෙන්ම අපි මේ සංඛාර කියන වචනේ විවිධ තැන්වල යෙදෙන ආකාරයට අනුව තේරුම් ගත යුතු බවයි පෙන්වන්න කලේ. එෙහිදී විශේෂයෙන්ම මේ ධර්මයට අදාළ වන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටස අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා කියන කරුණ. එතෙන්දි සංස්කාර කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිත්‍යං සංඛාර නැත්නම් කුසල අකුසල කන්න සංස්කාර. ඒකම ඕනනම් කා සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා කියන්නටත් පුළුවන් දෙකෙන්ම දැක්වෙන්නේ එකම අදහසක් ඒකත් අමතරව නාම රූප සමුදය විඥාන සමුදය කියන එකත් සංඛාර සමුදය විඥාන සමුදය කියන එකත් දෙකම එකක් කියන එකයි පෙන්වන්න කලේ එතකොට සංස්කාර නිසා ප්‍රතිසන්ද විඥානය ඇති වෙන ආකාරය තේරුම් ගත යුතුයි දෙවන කාරණාව සංස්කාර නිසා චක්කසෝත ගාන දිව්වා කාය මනෝ කියන විඥාන හය පහළ වෙන ආකාරය තේරුම් ගත යුතුයි ඒකයි ඊට පසුව පෙන්වන්න කලේ. අවසාන වශයෙන් කීවේ විඥාන නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන කොටසයි සංස්කාර නිරුද්ධ වීමේ විඥාන නිරුද්ධ වෙනවා කියන එක මේක අත්දකින්නට රහත් වූ කෙනෙකුට පමණයි හැකියවන්නේ අනිත් අයට අත්දකින්නට බෑ තරමක් දුරට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබේවි ඒ තේරුම් ගන්නටවත් උත්සාහ ගන්න. මෙසේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසල ශක්තිය තුළින් මේ ඇයට සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන தත්ත්වය අත්දකින්නට ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් නිම කරනවා අප කොහොම දෙවියන්ට පින් දෙමු ඒ සඳහා ආකාශත්හා කියන පාඩේ කවුරුත් එකට සජ්ජානා කරමු ආකාශත්හාට බුම්මට්ටා දේවානංගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාට බුම්මට්ටා දේවානංගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා සම්පතිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්තේ ප්‍රාර්ථනා කරමි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමුච්චතු මේකද ශීලෝම සරසව තියෙන්නේ ඒකත් නිවනේ සම්සීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන ශේෂ නිත්‍යං උද්ධා පිටායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නීවච රතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු සෝපත්තේ වා නිවස්සල දේවා